භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඛාකෝ ආසු වේදනා ඒකෝ අන්තෝ දුක්ඛා වේදනා ဒ ුතියෝ අන්තෝ අදුක්කම සුඛ වේදනා මජ්ජේ තණ්හා සිබ්බනීති ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාම බොහෝම වමනාවෙන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ වෙලාවේදී මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. එහෙම කන් යොමු කරලා ආදරෙන් අපි ධර්මයේ ශ්‍රවණය කළොත් අපිට මේ ලැබූ මනුස්ස ජීවිතයේ හිස් නොවන වටිනා දහම් මෙහෙත් පහල කරගන්න පුළුවන් මේ සද්ධර්මයේ ආලෝකය මේ සද්ධර්මයේ අවබෝධය අපිට නොලැබුණු නිසා අපිට ලබා ගන්නට බැරි වෙච්ච නිසා අපේ සසර ගොඩාක් ඒ මේ අත දූපු සැරිසරපු අය මේ දුක්ඛාගත සසර කවදා හරි දවසක අපිට නිමා කරගන්න පුළුවන් වෙන්නේ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා ඒ බුද්ධෝත්පාද කාලෙම මනුෂ්‍ය ජීවිතයකුත් ලැබිලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධර්මයක් සම්මුඛ වෙලා හම්බ වෙලා ඒ දහමත් අපි සකසා ආදරෙන් ශ්‍රවණය කරලා ඒ අර්ථයේ හිත තුළ ධාරණය කරගෙන ඒක නුවණින් හිතලා ඒ තුලින් ලැබෙන අවබෝධයනුයි අපි හැම කෙනෙක්ම කරපු සසර මහා බලගතු පින්කමක් නිසා මේ දීර්ඝ සංසාරයේ මේ අත දුවලා වෙහෙසටපත් වෙච්ච අපිට වටිනා බුද්ධෝත්පාද කාලයක් ලැබුණා. ඒ වගේම වටිනා මනුස්සාත්ම භාවිකුත් ලැබිලා තියෙනවා. සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයේ ලැබෙන වටපිටාවකුත් හම්බ වෙලා. දැන් ඉතින් අපි අපිව පිහිට කරගන්න ඕනේ. අත්තායත්ත නෝනහතෝ කොහිනාතෝ පරෝසියා තමාගේ පිට තමාමයි වෙන කවුරුවත් නැහැ කියන ටික සිහි කරලා දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා මොකද්ද? ඒ සද්ධර්මය බොහොම ආදරෙන් කන් යොමු කරලා අහන්න. අහලා ඒ ටික ධාරණය කරගන්න. ධාරණය කරගෙන නුවණින් අර්ථ පරීක්ෂණය කරලා අවබෝධ කරගන්න. එතකොට අපි මේ දුක් සහගත සසරෙන් මිදෙනවා. ඔන්න ඔය කාරණා ටික සිහිය තබාගෙන බොහෝ මුවමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ පින්මුතුන්ගේ ධර්ම අවබෝධය සඳහා අනුක්‍රමයෙන් පවතින දහම් කරුණ රාශියක් අපි කතා කරනවා ඒ අංගුත්තර නිකායේ ဒုတိ ය පඤ්ඤාසිකේ මහා වග්ගයේ තියෙන මජ්ජි සූත්‍රය ඇසුරින් අපි ධර්ම දේශනා කීපයක් කරනවා. එදා බරණැස ඉසිපතනාරාමේ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙදී ඒ භික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙච්ච දහම් සාකච්ඡාවක් මුල් කරගෙන මේ සූත්‍රය පවතින්නේ. අපි ඒ ටික ඉගෙන ගන්නේ අපේ ජීවිතේටත් හරීම වටින නිසා. එදේ ස්වාමීන් වහන්සේලා අතර කතාවක් ඇති වුණා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? මැද වෙන්නේ කුමනාන්ත වලට නොගියොත්ද කියන කතාවක්. එක එක ස්වාමීන් වහන්සේලා එක එක අදහස් ඉදිරිපත් කළා. එයින් මුලින්ම ස්පර්ශය කියන අන්තය ගැන ස්වාමීන් වහන්සේ නමක් දේශනා කළාම ඊගව ස්වාමීන් වහන්සේ දේශනා කළ අතීතයේ එක්කන්තයක් අනාගතයේ දෙවෙනි අන්තේ වර්තමානයේ මැදයි කියලා ඕක අහගෙන හිටපු තව ස්ථවිර භික්ෂුන් වහන්සේ නමක් මතක් කරනවා ඒවත් නෑ ඕකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවේ අර්ථය මෙන්න මෙහෙම වෙනවා කොහොමද සුඛාකෝ ආවසෝ වේදනා ඒකෝ අන්තෝ දුක්ඛ වේදනා ဒ ුතියෝ අන්තෝ උපේක්ඛා වේදනා අදුක්කම සුඛ වේදනා මජ්ජේ තණ්හා සිබනේ මේ සැප වේදනාව එක් අන්තයක් දුක් වේදනාව දෙවනි අන්තයයි අදුක්කම සුඛ වේදනාව නැත්තම් උපේක්ෂා සහගත වේදනාව මැදයි මේ තණ්හාව සිබ්බණියයි කියලා. ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙක් සැප වේදනාව කියන අන්තයත් අතහැරලා දුක් වේදනාව කියන අන්තයත් අතහැරලා අදුක්කම සුඛ වේදනාවට පැමිණිලා අදුක්කම සුඛ වේදනාව ඇසුරු කරමින් ඉඳලා තණ්හාව නැති කරන්න පුළුවන්. අන්න ඒ විදිහට තණ්හාව නැති කළොත් කවුරු හරි අන්න ඒ විදිහට තණ්හාව නැති කළ කෙනාට කියනවා මහා පුරුෂයා කියලා. එතකොට මෙන්න මේ විදිහට එදා භාග්‍යවතුන් වහන්සේ පරායන වග්ගයේ මෙත්තිජ ප්‍රශ්නෙට දුන්නු පිළිතුරේ සූත්‍රයේ අර්ථය මම දන්නවා කියලා මේ ස්වාමීන් වහන්සේ මතක් කළා. ඉතින් මේ ටික අපි සාකච්ඡා කරන්නේ මේ පෙන්නපු අන්ත හඳුනගත්තොත් කුමන තැනකින් හෝ අන්තිකට හසු වෙලා තිබුණොත් අපිත් නිවන් මාගේ කියලා හඳුනාගන්න අපිට පහසුයි. කුමන තැනකින් හෝ මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා තිබුණොත් එතන මැදයි කියන එක හඳුනාගන්න අපිට පහසුයි. එහෙම වුණොත් අපිටත් මේ ජීවිතේම දුකෙන් මිදෙන්න පුළුවන් නිසා අපි මෙතනදී මේ ධර්මයන්ගේ අර්ථය ටිකක් පරීක්ෂණය කරලා බලමු සැප වේදනාව අන්තයක් වෙන්නේ කොහොමද? දුක් වේදනාව අන්තයක් වෙන්නේ කොහොමද? අදුක්කම සුඛ වේදනාව මධ්‍යම වෙන්නේ කොහොමද? තණ්හාව ඉක්මවා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන කාරණාව. එතනදී සුඛා වේදනා කියලා කියනකොට පින්වතුනි මෙතනදී සැපය කියන කාරණාව ඉස්සෙල්ලා දෙකට බෙදන්න වෙනවා සැපය ගත්තාම ලැබෙනවා සුඛ සෝමනස්ස කියලා ධර්මතා දෙකක් දෙකම අයිති සැපයට චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගාහන සංපස්සජා වේදනා චිවහා සංපස්සජා වේදනා කාය සංපස්සජා වේදනා කියලා වේදනාවගේ උප්පත්ති ස්ථාන පටිඝ සංපස්ස වශයෙන් පහක් තියෙනවා මේ පස් පොලේ ඇති වෙන සැපයට කියනවා සුඛය කියලා සැප වේදනාව කියලා මනෝ සංපස්සජා වේදනා කියන තැනකින් ඇතිවෙන සැපයට කියනවා සෝමනස්සය කියලා මේ සුඛ සෝමනස්ස කියන ධර්මතා දෙකම අයිති මොකද්ද සැප වේදනාව කියන අන්තෙට ඊට පස්සේ චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගාන සම්පස්සජා වේදනා ජීවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා කියලා වේදනාවේ උප්පත් ස්ථාන වශයෙන් පටිග ස්පර්ශ පහක් තියෙනවා. මේ පස් පොලේ ඇතිවෙන වේදනාවට කියනවා දුක් සහගත දුක්ඛා වේදනා කියලා. එතකොට මනෝ සම්පස්සජා වේදනාවල තියෙන දුක් සහගත ඒකට කියනවා දෝමනසය කියලා. මේ දුක් දුක්ඛ දෝමනස්ස කියන දෙකම දුක්ඛ වේදනා කියන තැනට අයිති කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඉස්සෙල්ලා මේ අන්ත දෙක බෙදා ගන්නට මේ ස්පර්ශ ආයතන හයෙන්ම ලැබෙන සුඛ සෝමනස්ස කියන වේදනා ටික සැප වේදනාව එක් අන්තයක් කියපු පැත්ත ඇසුරු කරනවා. එතකොට මේ ස්පර්ශ ආයතන හයෙන්ම ස්පර්ශ ආයතන හයෙන්ම උපන්න දුක් සහගත දුක්ඛ දෝමනස්ස කියන වේදනාව දුක් වේදනා කියන අන්තය අතුරු කරනවා අදුක්කම සුඛ වේදනා මජ්ජේ මතක් කළා. එතකොට දැන් මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අදුක්කම සුඛ වේදනා උපේක්ෂා සහගත වේදනාවයි කියලා මතක් කළා. අපි දන්නවා මධ්‍යම ප්‍රතිපදාව කියලා කියනකොට මේ ආර්ය ස්ථාංග මාර්ගයට තව නමක් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ නිවනට මඟක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ගංගානම් ගඟ පෙර දිගට හැරිලා පෙර දිගට නැමිලා පෙර දිගට බරව පවතිනවා වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවනට හැරිලා නිවනට නැමිලා නිවනට බරව පවතිනවා මහණෙනි මේ යමුනා ගඟ පෙර දිගට හැරිලා පෙර දිගට නැමිලා පෙර දිගට බරව පවතිනවා වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවනට හැරිලා නිවනට නැමිලා නිවනට බරව පවතිනවා මහන් මේ සරබු ගඟ පෙර දිගට හැරිලා පෙර දිගට නැමිලා පෙර දිගට බරව පවතිනවා වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවනට හැරලා නිවන නැමෙලා නිවනට බරව පවතිනවා. මේ අචිරවතී ගඟ නිවනට හැරලා නිවන මේ පෙරදිගට හැරලා පෙරදිගට නැමෙලා පෙරදිගට නැඹුරුව පවතිනවා වගේ ආර්ය අෂ්ටාංග මාර්ගේ නිවනට හැරලා නිවන නැමෙලා නිවනට බරව පවතිනවා. මේ ටිකම මතක් කළේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක නිවන පිණිසමයි පවතින්නේ. එක මොහොතකට හරි ආර්ය අෂ්ටාංග මාර්ගයේ උපන්නොත් නිවන් මඟ උපන්නාමයි. උපන්නොත් සෝතාපන්න කියලා කියන ධර්ම සෝතේට ආව එයා ගහගෙන යනවාමයි නිවනට. ඒ බව මතක් කළේ විශේෂ කරුණු ටිකක් මතක් කරන්ට දැන් අපි බැලුවා ස්පර්ශ ආයතන හයේම ඇතිවෙන සුඛ සෝමනස් වේදනා ටික ධම්ම සැප වේදනාවට දුක් දුම්නස් වේදනා ටික අපි යොමු කළා ගොඩ ගැහුවා දුක් වේදනාවට මේ ස්පර්ශ ආයතන හයේ තියෙන උපේක්ෂා වේදනාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දැන් අපිට ඉතුරු වුණොත් අපි හැම කෙනෙක්ම නිවනට හැරිලා නිවනට නැමිලා නිවනට බරව පවතිනවා වෙනවා කියන න්‍යායක් තියෙනවා නේද? එතකොට මේ ශාසනයෙන් බැහැර අයට ආර්ය ශ්‍රාංක මාර්ගය තියෙනවා කියන්ට වෙයි. ත්‍රිසංගත සතුන්ටත් ආර්ය ශ්‍රාංක මාර්ගය තියෙනවා කියන්ට වෙයි. අපිත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ විතක විතක හරි ඉන්නවා කියන්ට වෙයි. ඇයි? මේ ශාසනයෙන් බැහැර අයටත් උපේක්ෂා වේදනාවන් ඇති වෙන නිසා තිරසංගත ප්‍රාණීන්ටත් උපේක්ෂා වේදනාවන් ඇති වෙන නිසා අපි හැමතත් උපේක්ෂා වේදනාවන් ඇති වෙන නිසා එහෙම වුණොත් මේ ශාසනය පවතින්නේ තථාගතයන් වහන්සේ හෝ තථාගත තථාගතයන් වහන්සේගේ ධර්මය ඇසූ අය අතර පමණයි කියන මේ ධර්මතාවයට පරස්පර වෙනවා. එහෙනම් මේ ධර්මයේ තියෙන අර්ථය ටිකක් අපි විමසිලිමත්ව බලන්න ඕනේ බලන්න වෙනවා. මොකද උපේක්ෂා වේදනාව තිබුණු පමණකින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියනවා නෙමෙයි නේද කියන කාරණාවක් අපිට හිතන්න වෙනවා. පුංචිම පුංචි ලදරුවෙක් ගන්නට මේ පුංචි ලදරුවෝ ගැන ලදරුවා ගැන ඇලෙන්නේ ගැටෙන්නේ නැති උපේක්ෂා සහගත බවක් ඒ මනස තුල තියනවාද කියලා බලන්න තියෙන්න පුළුවන්. හොඳයි එහෙම තිබුණොත් එතන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියනවද නැහැ. එහෙනම් ඒ උපේක්ෂාව උපේක්ෂාවක් වුණාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වන අදුක්කම සුඛ වේදනාව කියපු තැන නෙමෙයි. අපි දිහා බලන්ට මේ පින් උතුම් වුණත් මේ හිස් අවකාශය දිහා බලන්න. ඔයගලන්ට මේ හිස් අවකාශය ඇලෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ, උපේක්ෂාවක් පවතී. ඇහෙන් රූප බලනකොට මධ්‍යස්ථ අරමුණු ඕනතරම් පහළ වෙයි. කනෙන් ශබ්ද අහනකොට, නාසයෙන් ගඳ සුවඳ ලබනකොට, දිවෙන් රස විඳිනකොට, කයෙන් ස්පර්ශ ලබනකොට, සිතින් අරමුණු සිහි කරනකොට උපේක්ෂා සහගත මට්ටම් ලැබෙනවා. මෙන්න මේ හැම උපේක්ෂාවකම අපි ඉස්සෙල්ලා මතක් කළා මේ තුල තියෙනවා අවිජ්ජානුසය අනුසය වෙනවා ලෝකෙ තුල සැප වේදනාවේ රාගානුසය අනුසය වෙනවා දුක් වේදනාවේ පටිඝානුසය අනුසය වෙනවා උපේක්ඛා වේදනාවේ අවිජ්ජානුසය අනුසය වෙනවා ලෝකෙට පුළුවන් සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන තුන් වේදනාව තුල ඉන්න විතරයි නම් රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය කියන අනුසය ධර්ම තුනෙන් බේරිලා ඉන්න තැනක් ලෝකේ නැහැ. මොකද මජ්ක්‍ධිම නිකායේ වේදල්ල සූත්‍ර වගේ සූත්‍රවල බලන්න මේ සූත්‍රවලදී සලායතන විභංග සූත්‍ර ආදී සූත්‍රවලදී මේව හොඳට මතක් කරලා තියෙනවා. සැප වේදනාවේ ලෝකෙ තුල තියෙන රාගානුසය අනුසය වෙනවා. දුක් වේදනාවේ පටිඝානුසය අනුසය වෙනවා. උපේක්ෂා වේදනාවේ අවිද්‍යානුසය අනුසය වෙනවා. එහෙනම් මෙතනදී ලෝකෙ තුල තියෙන උපේක්ෂාව ගැන නෙමෙයි මේ කියන්නේ. කොහොම හරි ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව උපේක්ෂාවේ හිටියා කියලා මායාගේ මිදුණා හිම නෙමෙයි. මායාගේ නොදැක්මට ගියා නෙමෙයි. මායාට නොපෙනෙන තැනක හිටියා නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒකෙන් නිර්මාණය වෙන්නේ නැහැ. මොකද ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉඳ හිත හුරු කළ ඕන කෙනෙකුට කරන්න බැරි නෑ පුළුවන්. නමුත් එහෙම වුණාට ඒ උපේක්ෂාවේ තියෙන අවිජ්ජානුසය අනුසය වෙනවයි කියන කාරණාව ගැන බැලිය යුතුයි. මොකද මජ්ජේ මන්තා නලිප්පති කියන කරුණකුත් තියෙනවා. ඒ බව මතක තියෙන්න ඕනේ. මැදද තැවරෙන්නේ නැති වෙලා තියෙන්න ඕනේ මැදද අහු වෙලා තියෙන්නේ නැති වෙන්න ඕනේ එතකොට සැප වේදනාවත් දුක් වේදනාවත් උපේක්ෂා වේදනාවත් කියන තුන් වේදනාවම ලෝකෙ තුල රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය අනුසය වෙන තැන. යම් තැනක අනුශය ධර්මය අනුශය වෙයි නම් එතන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියනවා කියන ධර්මතාවයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ ධර්මයේ අර්ථය අපි කොහොමද දකින්නේ? ඔන්න ඔය උපේක්ෂා වේදනාවේ ප්‍රශ්නේ දැන්. ඊට පස්සේ අපි බලමු අපි දැක්ක එකා අපි අහලා තියෙනවා සුද්ධෝදන රජුරු අධිගම ලැබුවෙත් සුද්ධෝදන රජුරු රහත් උනේත් ගිහි ගෙදර ඉඳගෙන නමුත් කාමසුකල්ලිකානු යෝගෙට නැත්තම් සැප වේදනාව ඇති වෙන අරමුණු එකක්වත්ම වින්දේ නැද්ද සුද්ධෝදන රජතුමා මුළු ජීවිත කාලෙම ජීවත් උනේ උපේක්ෂා මට්ටමේම සිත් වලින් කියලාද කියන්නේ එහෙම වුණොත් සුද්ධෝදන රජතුමා සැප වේදනාව කියන අන්තෙනම් හිටි කොහොමද නිවන් දැක්ක ඒ වගේම අපි අහලා තියෙනවා දුක් වේදනාව එක් අන්තයක්. අපි අහලා තියෙනවා පීතමලල හාමුදුරුවෝ තිස්ස හාමුදුරුවෝ වගේ අය මේ ශරීරයේ කලවැට බිඳගෙන ඒ තියුණු වේදනාවන් උපයෝගී කරගෙන නිවන් දැක්කා කියලා. ඒ දුක් වේදනාව අන්තයක් වෙලා නැහැ. මධ්‍යම ප්‍රතිපදාවේ වෙලා. කොහොමද එහෙම වුනේ? පීතමල්ලා ආමුදුරවන්ට වැරදීමකින් දඩේමේ ගිය කෙනෙක් විදපු ඊතලේ පැත්තකින් කියලා ඒ වේදනාව අරමුණු කරගෙන භාවනා කළා. ඒ දුක් වේදනාව අන්තයක් උනේ නැහැ. මම මෙතනින් මතක් කරන්නේ කොහොමද සැප වේදනාව අන්තයක් වෙන්නේ? කොහොමද දුක් වේදනාව අන්තයක් නොවෙන්නේ? මොන විදිහට ඉන්න උපේක්ෂාවද මධ්‍යම වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න. අපි අහලා තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අර හත් දිනේ ගලක් උඩට ගිහිල්ලා භාවනා කළා निराහාරව. ඒ කවුරුවත් අන්තයකට වැටුනේ නැහැ. එහෙනම් මේ ධර්මයේ අර්ථය අපි කොහොමද තේරුම් කරගන්න ඕනේ? එහෙනම් ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට මේක බෙදිය යුතුයි. ලෝකෙ තුල තියෙන මේ ස්පර්ශ ආයතන හයේ ස්පර්ශ ආයතන හයේ ඇති වෙන සුඛ සෝමනස්ස කියන මේ සැප ඔක්කොම ටිකක් දාන්න සැප ගණයට මේ ස්පර්ශ ආයතන හයේ තියෙන උපේක්ෂා වේදනා කියන ඔක්කොම ටික නිදුක් බව සැපක් දුකක් නැති බව සැපක් කියන අර්ථයෙන් අයිති සැප වේදනා කියන අන්තයටම අයිති එතකොට මේ ස්පර්ශ ආයතන හයේම එන දුක්ඛ දෝමනස්සයක් තියෙනවා නම් ඒ දුක්ඛ දෝමනස්සේ දෙක අයිති දුක් වේදනා කියන අන්තයට සුඛ වේදනා ඒකෝ අන්තෝ දුක්ඛ වේදනා ද්විතියෝ අන්තෝ කියනකොට ලෝකෙ තුල පෙන්නන සැප දුක් උපේක්ෂා කියන තුන් වේදනාව මේ අන්ත දෙකේලා දත යුතුයි. මේ අන්ත දෙකේ තියෙනවා. ඒද මේ අන්ත දෙක අපි දන්න පමණකින් අපි දන්න විදිහට අන්තය කියන එක නිර්මාණය වෙනව හෝ අන්තය කියන එක අතහැරෙනව නෙමෙයි. දැන් මෙතන තියෙන අපිට හිතෙන්නේ සැප වේදනාව එක් අන්තයක්. බැරි වෙලා සැප සහගත අරමුණක් එහෙම කායික ස්පර්ශයක් එහෙම ලැබුණොත් අන්තික දුක් වේදනාවක් උපන්නොත් අන්තික කියන හැටියටයි අපි තේරුම් අරගෙන තියෙන්නේ නමුත් මේ ධර්මයේ තේරුම ඊට වඩා වෙනස්. අපි කොහොමද ඒ අන්තයක වැටෙන්නේ අන්තයට නොවැටෙන්නේ කියන කාරණාව තෝරගමු. මොකද අපි අහලා තියෙනවා. දැන් බොජ්ජංග සූත්‍ර වගේ සූත්‍ර දිහා බලන්න. මහා රහතන් වහන්සේලා කච්චිතේ කමනී කස්සප කමනීයන් යාපනීයන් කස්සප කෙනෙක්ද ඔබට ඉවසිය හැකිද යැපිය හැකිද ඉවසන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද මේ බන්තේ කමනීයන් න යාපනීයන් දුක්ඛාමේ වේදනා ආභික්කමන්ති නොපටික්කමන්ති කියලා භාග්‍යතුන් වහන්සේ මට ඉවසිය නොහැකි මට යැපිය නොහැකි දුක් වේදනාව වැඩි වෙනවා පෙනේ අඩු වෙනවා නොපෙනේ කියනවා එහෙම වුණොත් පින්වතුනි මේ අන්ත දෙක අතහැරලා අදුක්කම සුඛ වේදනාවෙන් තණ්හාව ඉක්මවපු කෙනා මහා පුරුෂයා කියලා කියන රහතන් වහන්සේට. ඒ මහා පුරුෂයාත් ආපහු අන්තොලට වැටෙනවා කියලා පෙනෙයි අපිට මේ ධහම තේරුනේ නැත්තම්. මේ ධහම තේරුම් කරගන්න බැරි වුණොත් මොකද දුක් වේදනාව එකාන්තයක් න ะ රහතන් වහන්සේලාට උනොත් කය දුක් වේදනාවක් ඇති වෙන්න බැයිද ඇති වෙනවා. දුක් වේදනාව ඇති වුණ පමණකින් අන්තයක් වුණොත් එහෙනම් ලෝකේ මධ්‍යම ප්‍රතිපදාව හම්බ වෙන්නේ නැති වෙයි. ඇයි ඒ අන්තිට වැටෙන්නම වෙනවා. සැප වේදනාව ඇතිවෙච්ච පමණකින් අන්තයක් වෙනවා නම් කාටවත් මධ්‍යම ප්‍රතිපදාවෙන්ට බැරි වෙයි. නමුත් මෙතනදී මෙන්න මේ නිසාමයි මේ ශාසනයේ මේ වටිනා ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා කියන්නේ. ලෝකයේ තුල සැප වේදනාව ඇති කරගන්න කෙනාටත් දුක් වේදනාව ඇති කරගන්න කෙනාටත් උපේක්ෂා වේදනාව ඇති කරගන්න කෙනාටත් මේ තුන් දෙනාටම අන්තිකට නොවැටෙන විදිහට මේ සැප වේදනා දුක් වේදනා පරිහරණය කරන්නට ඥාන දර්ශනයක් තියෙනවා අන්න ඒ තැනට අපේ මනසපත් කරගන්න පුළුවන් වුණොත් විතරයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදින්නේ. අපි ක්‍රමානුකූලව ඒක ටිකක් විමර්ශනය කරලා බලමු. දැන් පෙන්වුවා ඒ ස්වාමීන් වහන්සේ සැප වේදනාව සුඛාකෝ ආවසු වේදනා ඒකවන්තු සැප වේදනා වේකාන්තය දුක්ඛ වේදනා ද්විතියන්තු දුක් වේදනා දෙවෙනි අන්තයයි කියලා දැන් සැප වේදනාව එක් අන්තයක් වෙන්නේ කාටද? අපි ඉස්සෙල්ලා කියපු විදිහට ප්‍රියමනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන මෙන්න මේ සැප සහගත ස්පර්ශයට හේතු වෙන ස්පර්ශයක් නිසා සැප වේදනාව උපදිනවා යම් කිසි කෙනෙක් මේ සැපේ සතුටු වෙනවා නම් මේ සැපේ වේදනාව අනුව මනස පවත්වනවා නම් අන්න එයා සැප වේදනාවේ අන්තයට ගිහිල්ලා තියෙන කෙනෙක් සුඛා වේදනා ඒකෝ අන්තෝ සැප වේදනාව එක් අන්තයක් සැප වේදනාව කියන එක ධර්මතාවයක් ඒකේ තව ඉතිරියක් තියෙනවා. මේ සැප වේදනාව අන්තයක් උනේ කාටද? සැප විඳිනවා නම් කෙනෙක් සැපේ සැප විඳිනවා නම් සැපේ සතුටු වෙනවා නම් සැපය අනුව පවතින මනසක් යම්කිසි කෙනෙකුට තියෙනවා නම් මෙන්න මෙයා සැප වේදනාව කියන අන්තයට ආйти. දුක් වේදනාවේ යම් කිසි කෙනෙක් දුක් වෙනවා නම් දුකේ ගැටෙනවා නම් දුකේ දුක් වේදනාව අනුව මනස පවත්වනවා නම් මෙන්න මෙයා දෙවනි අන්තේ ඉන්නවා උපේක්ෂා වේදනාව අනුව මනස පවත්වනවා නම් උපේක්ෂා වේදනාව අනුව මනස නැමී නැඹුරු වෙලා පවතිනවා නම් මෙන්න මෙයා දුකක් නොවර්තින් සැපයි කියන තැන දෙවෙනි අර පළවෙනි අන්තයේ ගණයට වැටලා තියෙනවා. එතෙන්දි තේරුම් කරගන්න ඕනේ සැප වේදනාවත් ලෝකෙ තුල තියෙන උපේක්ෂා වේදනාවත් දෙකම සැප වේදනාවයි කියන අන්තය ඇසුරු කරනවා කියන කාරණාව මතක තියාගන්න ඕනේ දුක් වේදනාව දුක් වේදනාව කියන අන්තය ඇසුරු කළා කියලා මතක තියෙන්න ඕනේ එතකොට චක්කු සම්පස්යෙන් උපන්න වේදනාව තියෙනවා සැප දුක් උපේක්ෂා කියලා මේ සැප වේදනාවත් මේ දුක් වේදනාවත් කියන ධර්මතා දෙකට වැටෙනවා මේ තුන් වේදනාව චක්කු සම්පස්යෙන් උපන්න සැප වේදනා උපේක්ෂා වේදනා කියන වේදනා දෙක සැප වේදනාවේ එක්කන්තයක් කියන තැනටත් චක්කු සම්පස්යෙන් උපන්න දුක් වේදනාව දුක්ඛා වේදනා කියන අන්තයටත් වැටෙනවා. දැන් උතනදී ඒක අන්තේ වෙන්නේ මෙහෙමයි. චක්කු සම්පස් ඇසෙන් රූපයක් බලලා සැප සහගත හෝ උපේක්ෂා සහගත වුණොත් ඒ උපේ ඒ සැප සහගත රූපේ යම් කිසි කෙනෙක් සැපවත් වෙනවා නම් ඒ සැපසහගත රූපය අනුව මනස පවත්වනවා නම් ඒ උපේක්ෂා සහගත රූපයේ උපේක්ෂා සහගත නම් ඒ උපේක්ෂා සහගත බව ඒ රූපය අනුව පවත්වනවා නම් මෙන්න මේ දෙන්නම සැප වේදනාව අනුව යෙදිච්ච දෙන්නේ මම ඊටු ටික මතක් කරන්න මේක වෙන්නේ කොහොමද කියන එක ඒ චක්කු සම්පස්සයෙන් උපම් වේදනාව දුක්සහගත නම් ඒ දුක්සහගත වේදනාවේ දුක් වෙනවා නම් ගැටෙනවා නම් අමනාප වෙනවා නම් එයා දුක්ඛ වේදනා කියන අන්තයට වැටෙනවා. ඇහැ මුල් කාරණාව කරගෙන මේ ලෝකයට මේ අන්ත දෙක ඉපදිලා තියෙනවා මිසක මධ්‍යම ප්‍රතිපදාව ඉපදිලා නැහැ. ඒකයි මම මතක් කළේ ඇහෙන් දකිනකොට පෙනෙන රූපයේ තියෙන තැනක උපේක්ෂාව මධ්‍යම ප්‍රතිපදාව කියලා ගන්න එපා. එහෙම වුණොත් ත්‍රිසංගත සත්‍යුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා වෙනවා. මේ ශාසනයෙන් බැහැර අයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා වෙනවා. මොකද මේ ශාසනයෙන් බැහැර අයටත් උපේක්ෂා වේදනාව උපදින නිසා ත්‍රිසංගත සත්තුන්ටත් උපේක්ෂා වේදනාව උපදින නිසා උපේක්ෂාව තිබුණු පමණකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා කියන ධර්මතාවය ලැබෙන්නේ කියලා මම මතක් කළා කලින්. එතකොට ඒ නිසයි ඒ උපේක්ෂාව අනුව චක්කු සම්පස්යෙන් චක්කු සම්පස්සජා වේදනා කියලා පෙන්වන තැන තියෙන උපේක්ෂා වේදනාවද අයිති වෙනවා සුඛා වේදනාව කියන කොටසට කියලා මතක තබාගත යුතුයි. එතකොට කනෙන් ශබ්දයක් අහනකොට ඒ අහන සද්දය නිසා සැප දුක් උපේක්ෂා කියලා තුන් වේදනාවක් පහළ වෙනවා. එහින් සැප වේදනාවත් උපේක්ෂා වේදනාවත් සැප ගණයටත් දුක් වේදනාව දුක් ගණයටත් වැටෙනවා. අහන සද්දේ ආරම්භය සතුටු වෙනවා නම් අහන සද්දේ සැපේ සැපවත් වෙනවා නම් තව පැත්තෙන් ගත්තොත් සැප විඳිනවා නම් හරියට කාමය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හැම අමුණන ලද බිලී කොක්කක් වගේ කියලා. යම් කිසි ඇතුලේ බිලී කට්ට හංගලා උඩින් කෑමක් අමුණලා තියෙනවා. බඩගින්න ඉන්න කෙනෙකුට මාළුවෙක් වගේ සතෙකුට බොහොම ප්‍රිය මනාප විදිහට තමයි මේ අරමුණ පේන්නේ. ඉතින් කණ්ඩත් පුළුවන් කනකොටත් රසයි. ළඟට ගියොත් ඉඳිනකොටත් සුවඳයි. හැබැයි කෑවොත් දිරවන්නේ නැහැ. මරණය හෝ මරණ හා සමාන දුකටපත් වෙනවා. ඒ වගේ ඇහැට ප්‍රිය වූ රූප තියෙනවා. හරියට ඇතුලේ කට්ට අමුණලා දාපු යමක් වගේ. තාම හැම තිබුණට දෝෂේ නැහැ. ගිල්ලොත් තමයි දෝෂේ. ඒ වගේ සැප වේදනාවේ සැප වින්දුත් කෙලින්ම මාරයට අහු වෙනවා. දුක් වේදනාවේ දුක් වින්දත් මාරයට අහු වෙනවා. මෙතන තියෙන ලොකුම මාර වැඩේ තමයි සැප වේදනාවේ සැප වින්දත් අහු වෙනවා. දුක් වේදනාවේ දුක් වින්දත් අහු වෙනවා. ඊට පස්සේ තියෙන දේ තමයි එහෙනම් සැපත් නොවින්ද දුකත් නොවින්ද හිටියොත් ඒත් අහු වෙනවා. ඒකයි එතන තියෙන ලොකුම වැඩේ. ලෝකෙ තුල තියෙන ප්‍රශ්නේ ඔන්න ඕකයි. හැමදාම මම පුන පුනා මතක් කරන සිද්ධිය තමයි මේ ලෝකයේ අපි හිතන සීමාවෙන් එහා සිද්ධියක් මේ තියෙන්නේ මේ ලෝකයේ ඇතුළේ මොන විදිහටවත් බලාපොරොත්තු වෙන්න එපා විමුක්තිය කියන කාරණාව. එතකොට කනට සබ් ගැටෙන ශබ්දය ප්‍රියමනාප එකක් වුණොත් ඒ අනුව පවත්වන මනස සැපසහගත වෙන මනස සැපාන්තය අසුරු කරනවා ඇහෙන සද්දේ දුක්සහගත වෙන්න පුළුවන් ඒ දුකේ දුක් වෙනවා නම් ඒතර බිලිය ගිල්ල වගේ ඒ තන්තය අසුරු කළා වෙනවා සැපේ සැපේ සැපවත් වෙනකොටම අන්තේ දුකේ දුක් වෙනකොටම අන්තේ කෙනෙකුට සැප දුක් දෙක විඳිනවා නම් විඳීම තහනම් විඳින්න බෑ සැප තියෙනවා දුක තියෙනවා සැප හෝ දුක හෝ විඳිනවා නම් යම් කිසි කෙනෙක් විඳින්න වෙන්නේ මායාවේ පැත්තට ගිහිල්ලයි බිලිය තියෙනවා කෑවොත් නම් බිලි වැද්දානුව යන්න වෙනවා ඒ වගේ සැප වේදනාව දුක් වේදනාව උපේක්ෂා වේදනාව කියන්නේ ඇමක් කියලා දකින්න. ඉතින් සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාව වින්දොත් ඇම ගිල්ල වගේ. මෙතන තියෙන දේ තමයි ලෝකෙ කෙනෙකුට ඉන්න බෑ ඇම ගිලින් නැතුව. සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන තුන විඳින්න නැතුව කෙනෙකුට ඉන්න පුළුවන් නම් සැපේ සැප වෙන්නේ නැතුව දුකේ දුක් වෙන්නේ නැතුව උපේක්ෂාවේ උපේක්ෂා නොවි කෙනෙකුට ඉන්න පුළුවන් නම් ලෝකේ එහෙම කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නව නම් ඉන්න වෙන්නේ ලෝකෙන් ඈතර මිසක ලෝක කෙනෙකුට බෑ. ලෝකයේ කෙනෙක් නිර්මාණය වෙලා තියෙන්නේ සැප විඳින්න දුක් විඳින්න උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් විදිහටයි. ලෝකය කියන්නේ සැප විඳින තැනට දුක් විඳින තැනට උපේක්ෂාව ඉන්න තැනට. මොකද ලෝකය කියලා කියන්නේ ධර්මතා අටක් අනුව පෙරලෙන සිද්ධියක්. ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියලා මේ අට අනුව පෙරලෙන එකටයි ලෝකය කියන්නේ. පෙරලෙන සිද්ධියටයි ලෝකය කියන්නේ. එතකොට සතුටු වෙනව අසතුටු වෙනව ආය සතුටු වෙනව අසතුටු වෙනව ওই සිද්ධියට. එතකොට මෙතනදී සැප වේදනාව එක් අන්තයක් කියනකොට දකින්ද අර ඇහෙන සද්දේ වගේ යම් ප්‍රියමනාප ගන්ධයක් ප්‍රියමනාප රසයක් ප්‍රියමනාප කායික ස්පර්ශයක් ප්‍රියමනාප ධර්මාරම්මණයක් තියෙනවා නම් මේ දේවල් වින්දොත් යම් කිසි කෙනෙක් සැපේ ය කියන අන්තයයි කියලා දකින්න රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ ස්පර්ශ ආයතන හය හරහම දුක් වේදනාවක් එයි. දුකේ ඕගොල්ලන්ගේ හිත රිදිලා තියෙනවා නම් දුක් වුණා නම් දුක් වෙනවා නම් දකින්න ඕගොල්ලෝ අන්ත එකයි ඉන්නේ කියලා. නිවන් දකින්ද භාවනා කරනවා වෙන්න පුළුවන්. නියම ආර්ය ශ්‍රැංග මාර්ගයේ ලක්ෂණය මතක් කරන්නේ. සැප වේදනාව එක්කන්තයක් දුක් වේදනාව එක්කන්තයක් අදුක්කම සුඛ වේදනාව මැජ්ජේ හැබැයි ඒකද මම ඉස්සලා මතක් කළා ලෝකෙ පෙන්නපු අදුක්කම සුඛ වේදනාව නෙමෙයි කියලා ඒකට කාරණාවක් මම මතක් කළා මෙතන ඉඳලා මම සැප වේදනා දුක් වේදනා කියන කාරණා දෙක විතරයි මතක් කරන්නේ මතක් කරන හැමතැනකදීම මේ පින්වුතුන් දැනගන්න ඕනේ ලෝකෙ තුල තියෙන උපේක්ෂා වේදනාව සැප වේදනාව යන පරයයට අරගෙනයි මම දේශනා කරන්නේ කියන කාරණාව මතක තබා ගන්නට ඕනේ. එතකොට මේ ස්පර්ශ ආයතන 6 හරහම යම් සැප වේදනාවක් ඇති වුණොත් ඒ සැප වේදනාවේ සැපවත් වෙනෝ නම් අනුව පවතිනෝ නම් එක් අන්තෙකුත් මේ ස්පර්ශ ආයතන 6ේ ආරම්භයම දුක් වේදනාවක් ඇති වුණොත් ඒ දුකේ දුක් වෙනවා නම් දුක් වේදනාව අනුව පවතිනවා නම් දුක් වේදනා අන්තයක් නිර්මාණය වෙනවා කියන එක දැනගන්න ඕනේ. ඔන්න මේ පින්වුතුන්ට තේරෙන්න ඕනේ ස්පර්ශ ආයතන හයේ උපදින සැප දුක් උපේක්ෂා කියන කුමන හෝ වේදනාවක් වින්දොත් දැන් තේරෙන්න ඕනේ. විඳින මට්ටමක් තිබුණොත් තේරෙන්න ඕනේ මේ අන්ත දෙකේ ඉන්නේ කියලා. ස්පර්ශ ආයතන 6 හරහා උපදින එකම වේදනාවක්වත් හමු වෙන්න බෑ එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට මේ පින්වුතුන් සමහර වෙටක හිතයි එහෙම වෙන්න පුළුවන්ද? එහෙම තියනවද? එහෙම ඉන්නේ කොහොමද කියලා? මම මතක් කළා ඉස්සලා දේශනාවේදී ඒක හරියි ලෝක කෙනෙකුට නම් ඉන්න බෑ. හැබැයි ලෝක කෙනෙකුට ඔය තුන් වේදනාවෙන් එකක්වත් විඳින්නේ නැතුව ජීවත් වෙන වෙන්න පුළුවන් තැනක් පේන්නේ නැහැ කියනවනම් ඒක පුදුමයක් නෙමෙයි. මොකද ඒකෙන් කියනවා එයාට ලෝකෝත්තර නුවණක් නැහැ. එයාට තියෙන ලෝකෙ තුල තියෙන නුවණක් විතරයි කියලා. ඉතින් මේ ලෝකෙ තුල තියෙන තුන් වේදනාවට වඩා වෙනත් වූ ආකාරයකින් අරමුණු එක සම්බන්ධ වෙන්න පුළුවන්. විඳින්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන්. ක්‍රමයක් යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ලෝක කෙනෙකුට තියෙනවා නම් එයාට කියන්න වෙනවා එයාට ලෝකෝත්තර නුවණක් තියෙනවා කියලා. ඉතින් මේ ධර්මයේ කෙටි අර්ථය මෙන්න මේකයි. මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉඳලා හිතියොත් තණ්හාව ඉක්මවන්න පුළුවන්. එහෙනම් සැප වේදනාවත් දුක් වේදනාවත් කියන අන්ත දෙක අතහැරලා අදුක්කම සුඛ වේදනාව මජ්ජේ කියලා කිව්වේ මොන කෙනාටද? සැප වේදනාව ඇති වෙනකොට යම්කිසි කෙනෙකුට නුවණක් තියෙනවා නම් මේ සැප වේදනාව කියන එක ඇති වෙන්න තියෙන හේතුවක් තේනවා නම් මේ හේතුව නිසා හටගත්ත සැපය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන නුවණකුත් තියෙනවා නම් මේ සැපේ හේතු ප්‍රත්‍යය හේතු නිසා හටගත්ත සැපේ හේතු නැති වෙන නැති වෙනවා කියලා දැකලා මෙයා සැපේ උපේක්ෂයි මෙයා සැපේ සැපවත් වෙන්නේ නැහැ. එහෙම වුණොත් මෙයාට මේ සැප වේදනාව අන්තයක් වෙන්නේ නැහැ. එයා ඒ සැපේ සතුටු වෙන්නේ නැහැ. ඒ සැපේ තලු මරන්නේ නැහැ. ඒ ලාභේ ඒ යසස ඒ කීර්තිය ඒ ප්‍රශංසාවේ මෙයාගේ හිත සැලීමටපත් වෙන්නේ උපේක්ඛයි එයාට උපදිනවා නුවණ නිසා දුක්ඛම සුඛ වේදනාවක් ඊට පස්සේ යම් කිසි ඔය විදිහටම ඇහෙන් දකින රූපයේත් කනෙන් අහන ශබ්දේත් නාසයෙන් දකින ගන්ධේත් දිවෙන් දැනගන්න රසේත් කයින් දැනගන්න ස්පර්ශේත් සිතින් දැනගන්න ධර්මාරම්මනේ යම් සැප වේදනාවක් ආවොත් ඒ හැම සැප වේදනාවක් අරඹයම කෙනෙකුට නුවණ එළඹ සිටියොත් මේ සැප වේදනාව කියන්නේ ස්පර්ශයෙන් හටගත් එකක් මේක හැබැයි මම මේ කතා කරන ටික මේ පින්වතුන් දැනගන්න මම මේ මතක් කරන්නේ දැනගන්න ටික නෙවෙයි දකින මට්ටමක් ගැනයි මේ දර්ශනය කියන දකින් දෙකක් දකින තැනට ඕගොල්ලන්ගේ මනස ගන්න ඕනේ එදාට ප්‍රාර්ථනා නැහැ ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ කෙලෙස් නැති වෙන්නේ අන්ත අතහැරෙන්නේ දකින කොටයි දර්ශනයක් ඒක මේ පෙන්නන දේ දර්ශනය කරගන්න තමයි සීල සමාධි ප්‍රඥා කියලා තව ඊට පහත කොටසක් තියෙන්නේ. ඒක අපි පස්සේ කතා කරමු. මේ ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වෙන නැති වෙනවා කියලා ගිරව් කියනවා වගේ ඕගොල්ලෝ අද දන්න කියන මට්ටම නෙමෙයි. ජීවිතේ දකින මට්ටමක් ගැන මම කියන්නේ. හැම සැප වේදනාවක්ම ස්පර්ශ ආයතන 6 ස්පර්ශය නිසා හටගන්නවා ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා මේ සැප වේදනාව කියන්නේ පටිච්ච සමුප්පන්නයි ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නැති වෙනු නැති වෙනවා කියන නුවණ ළඹ සිටියොත් එයා සැපේ උපේක්ෂයි එයාට ඒ සැප වේදනාව අන්තයක් වෙන්නේ සැපය නිසා උපේක්ෂයි එයා. එතකොට එයා සැපේ වින්දේ නැහැ. දිලිය ගිල්ලේ නැහැ එයා. සැප වේදනාවේ සැපවත් වෙන කෙනා තමයි සැපේ තමයි බිලිය සැපවත් වෙනවා කියන්නේ ගිලිනවා. සැපේ සැපවත් නොවි ඉන්න බෑ හැබැයි ලෝකෙට. එතනයි තියෙන ප්‍රශ්නේ. එහෙම ඉන්න පුළුවන් වෙන්නේ ලෝකෙන් එතර ගිය මනුස්සකටයි. එතකොට අන්න එයා සැප වේදනා කියන අන්තය අතාරිනවා. එයාට ඒක අන්තයක් වෙන්නේ මොකද සැපේ එයා සැපවත් උනේ නෑ, බිලිය ගිල්ලේ නෑ. එයා සැප වේදනාවේ උපේක්ෂා නිසා. ඊට පස්සේ උපේක්ෂා වේදනාවට හේතු ස්පර්ශ නිසා උපේක්ෂා වේදනාව ඇති වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ස්පර්ශ ආයතන හයේම උපේක්ෂා වේදනාවට හේතු ස්පර්ශය නිසා උපේක්ෂා වේදනාව ඇති වෙනකොට මෙයා දන්නවා මේ උපේක්ෂා වේදනාවද හේතුප්‍රත්‍යයයි. මේ උපේක්ෂා වේදනාව හේතු නිසා හටගෙන හේතු නැති වෙනව නැති වෙනවා කියලා පේනවා. හේතු නිසා හටගෙන හේතු නැතිව නැති වෙන මේ උපේක්ෂාවේ උපේක්ෂායි. මෙයා උපේක්ෂාවේ ඇලෙන්නේ නැහැ. ඒකයි මජ්ජේ මන්තනෙලිපති ඒ මැදද තැවරලා නැහැ. මේ උපේක්ෂාවේ අවිද්‍යානුසය අනුසය වෙලා නැහැ මෙයාට දැන්. මොකද ලෝකෙ තුල තියෙන උපේක්ෂාවෙත් උපේක්ෂායි මිසක ඒ උපේක්ෂාව යාට ඇත්තක් වෙලා නැහැ. ඒ උපේක්ෂාව ජීවිතේ වෙලා නැහැ. ලෝකෙ තුල තියෙන උපේක්ෂාව නෙමෙයි. මෙයා නුවණ නිසා උපේක්ෂයි. සැප වේදනා විදිත් ප්‍රඥාව නිසා මෙයා උපේක්ෂයි. උපේක්ෂා වේදනා විදිත් ප්‍රඥාව නිසා උපේක්ෂයි. ඊට පස්සේ ඔන්න ඔය නුවණ නිසා මෙයා සැප වේදනාව කියන අන්තය අතහැරලා දැන් මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ස්පර්ශ ආයතන 6 හරහම දුක් වේදනාවක් ඇති වෙනකොට මේ දුක් වේදනාවද හේතු ප්‍රත්‍යයයි ප්‍රත්‍ය නිසා හටගත්ත මේ වේදනාව ඒ හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා නුවණින් දකිනවා දකිනවා එහෙම දැකලා දුක් වේදනාවේ උපේක්ෂයි. දැන් මෙයා බිලිය ගිල්ලේ නැහැ දුක් වේදනාවේ දුක්ුනේ නැහැ. අලාභය, ආයස, නිന്ദාව, දුක කියන කාරණා ටික මෙයාට දුකක් වෙලා නැහැ. මෙයා කෑග් ගහ අඬන්නේ නැහැ, විලාප දෙන්නේ නැහැ, පපුව අද්ද ගහ අඬන්න වෙලා නැහැ. ඒක දුක එයාට දුකක් වෙලා නැහැ. ලෝකයා දුක් විඳින අරමුණෙත් මෙයා උපේක්ෂයි. ලෝකයා සැපසහගත අරමුණේ කෑ ගහනකොට ඒත් උපේක්ෂයි. මෙයාගේ ජීවිතයේ රහතන් වහන්සේට කියන චලංග සමන්නාගත උපේක්ඛා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ ආයතන හයේම උපේක්ෂයි. මෙන්න මේ විදිහට කෙනෙක් හිතියොත් සැප වේදනාව කියන අන්තය දුක් වේදනාව කියන අන්තයත් අතහැරලා අදුක්කම සුඛ වේදනාව මැදයි ඔන්න ওই විදිහට හිටියොත් නම් තණ්හාව ඉක්මනවා මෙන්න මෙයා මහපුරුෂයා කියලා අර ස්වාමීන් වහන්සේ දා මතක් කරනවා. ඉතින් මේ පින්වතුණු දකින්න ඕනේ ලෝකෙ තුල උපේක්ෂාව හරියන්නේත් නැහැ. ඕගලන්ට භාවනාව කියලා නිවන් මඟ කියලා කවුරු හරි කියලා දුන්නොත් ලෝකෙ තුල තියෙන උපේක්ෂාව අපිත් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව උපේක්ෂාවේ හිටියා ඉන්න කවුරු හරි කියලා දෙනවා නම් ඕගලන්ට නෝන ගෙනියන්නට ඕනේ ලෝකෙ තුල තියෙන උපේක්ෂාව ඇලෙන්නේ ගැටෙන්නේ නැති පමණකින් උපේක්ෂාව නම් මේ පොඩි ළමයාත් නිවන් දැකපු කෙනෙක් වෙන්න ඕනේ. තිරසංගත සත්‍යත් නිවන් දකි එහෙනම්. එහෙනම් මේකට වඩා වෙන ධර්මතාවයක් තියෙන්න ඕනේ නේද කියලා අන්ත හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ අන්ත අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියන ටික දකින්න ඕගලන්ට පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මම මතක් කළේ මේ බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතේ අතහැරුණොත් අපි බේරගන්න කවුරුවත් එන්නේ ඒ නිසා තමන් මේ මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න ඕනේ කියලා අවංකවම අප්‍රමාදීව භවනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. අපි මොනතරම් අවංක වුණත් අපි ඒ යෙදෙන මාර්ගය નિවර්දි නැතිනම් අපි හිතාගෙන ඉන්නේ નિවර්දි කියලා. අපි හිතාගෙන ඉන්නේ මාත්‍රට යන පාරයි කියලා. නමුත් අපි යන්නේ අනුරාධපුරේ පැත්තේ යන පාරේ නම් අපි හිතාගෙන හිටියට යවෙන්නේ වෙන දිහාවකටනේ. මේක නිවන් මඟ තමයි කියලා අපි හිතාගෙන හිටියට ඒ පාරේ නිවෙන්නේ නැත්තම් නිවෙන්නේ ඒ නිසාමයි මේ ලක්ෂණ හඳුනගන්න කියන්නේ. ඒ නිසා මේ අන්ත දෙක තේරුම් අරගෙන මේ අන්ත දෙක තේරුම් අරගෙන මධ්‍යම ප්‍රතිපදාවේ ඉඳලා ඒක හඳුනගෙන මධ්‍යම ප්‍රතිපදාව වඩලා මේ ජීවිතේම සසර දුකින් එතර වෙන්න මේ පින්වුතුන් උත්සාහවත් වෙන්න ඕනේ. ඒ ඥාන දර්ශනය ඇති කරගන්න අන්ත අයින් කරන්න ඕනේ අන්ත හඳුනගන්න අන්ත හඳුනගෙන මධ්‍යම ප්‍රතිපදාවට එන්න මම මේ කරන දේශනා මාලාවේ මේ දේශනාවත් මේ පින්වුතුන්ට හේතු උපනිශ්‍රියම වේවා කියන කලන අදහසක් ඇති කරගන්නට අපි හැමදෙනාම එහෙනම් දෙවියන්ට පින් දෙමු ආකාසට්ඨා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං චිරන් රැක්කන්තු නම් පරන්ති ඒ වගේම මේ දුක් සහගත සසරෙන් එතර වෙන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ ලෝකයේ ඇසුරු කරන සීමාවෙන් මිදිලා ලෝකෙන් මිදිලා ලෝකෙට අයිති නැති ලෝකෙන් ඈතර වෙච්ච හුදකලා ගමනක් ගිහිල්ලා ඒ ගමන යන්ට නිකම් බෑ ඒ ගමන ගැන ලෝකෙන් ඈතර වෙච්ච මගේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු මග සලකුණු තියෙනවා ඒවා අපි අහගන්න ඕනේ ඒ මග සලකුණු දන්නේ නැත්නම් අපිට යන්න බෑ ඒ බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි ලෝකෙන් ඈතර වෙන්න පෙන්වපු මග සලකුණු ඕගලන්ට පෙන්වන්න මේ සත්ක්‍රියාව සඳහා විශේෂ දායකත්වයක් සපයන ශ්‍රද්ධාවන්ත පින්වත් කීප දෙනෙක් ඉන්නවා. ඒ පින්වත්තුන්ගේ අදහස වුණා දුක ගෙවා ගන්න බැරුව දුක නැති කරගන්න ක්‍රමයක් නැතුව මම මුලා වෙලා ඉන්න ලෝකෙට දුකෙන් ඈතර වෙන මාවතට ඕගොල්ලන්ව යොමු කරවලා ඒ බුදුරජාන් වහන්සේගේ ළඟ පණිවිඩේ මේ පින් උතුම්ට අහන්න සලස්සලා මේ සත්‍යාවක් සිද්ධ කරන්න ඕනේ කියන වටිනා කලනා අදහසක් ඇති වුණා ඒ මහනුවර හීරසගල පදිංචි එම් ගුණරත්න මහත්මයා සහ සුමනා ගුණරත්න කියන මහත්මියට එතුමිය මේ සඳහම් පණිවිඩය විමුක්ති මාර් විමුක්ති මගේ පණිවිඩය ඕගලන්ට ලබා දුන්නේ බොහෝම කලන අදහසකුත් ඇතුව මේ පණිවිඩය ඕගලන්ට ලබා දුන්නාම මහා වටිනා පින්කමක් සිද්ධ වෙනවා ඒ පින්කම මිය පරලෝකයේ අපේ දෙමව්පියන්ටත් අනුමෝදන් කරන්න පුළුවන් කියන අදහසකුත් තිබුණා ඒ වගේම තමන්ගේ දූදරුව ඥාති හිතේසින්ට සුවපත් භාවී දීර්ඝායුෂ ලබා ගන්නටත් මේ පින වටිනවා කියලා හිතුණා. ඒ නිසා මේ පින්කම කළේ. එහෙනම් අද මේ වටිනා ධම්ම අවබෝධය මේ පින් උතුම්ට ලබා ගැනීම සඳහා විශේෂ දායකත්වයක් සැපයුවේ මහනුවර හීරසගල පදිංචි එම් ගුණරත් මහත්මයා සහ සුමනා ගුණරත්න මහත්මිය එතුමියගේ ඒ දෙපළගේ බලාපොරොත්තු වුණා ඒ දෙපළගේම නමින්සේ කාල යාත්‍රා කළා වූ දෙමව්පියන් හා මියගිය වර්ග પરම්පරාගත අනිත් සිළු ඥාතින්ට පින් අනුමෝදන් කරන්ට. එහෙනම් කල්පනා කරගන්නට මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ඒ ගුණරත්න මහත්මයා සහ සුමනා ගුණරත්න මහත්මියගේ මියගිය දෙමාපියන් ඇතුළු සියලුම ඥාතීන්ට මේ දේශනාවට සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාගේ මියගිය ඥාතීන්ටත් මේ පින් ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටින් සාධුනාදයෙන් අනුමෝදන් වෙත්වා ඒ අය දුකෙන් මිදී සපවත් භාවයට පත් වීමෙන් උතුම් නිවන සැනසෙත්වා කියලා සාධුනාදයක් පවත්තන්ට ඒ වගේම ඒ ගුණරත්න මහත්මයා සුමනා ගුණරත්න මහත්මියත් ඒ පවුලේ දූ දරුවන් ඇතුළු ඥාති හිතේසින් ඇතුළු සියලු දෙනාටත් මේ සද්ධර්ම ශ්‍රවණය කළ පින්වත් සීලූම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවණයම වේවා කියන අදහසක් ඇති කරගන්නට ඕනේ. ඒ සඳහා මේ දේශනාව ජනිත වෙච්ච කුසලය ඒ ජීවිතවලට හේතු උපනිශ්‍රය වේවා ශක්තියක්ම වේවා කියලා හිතාගෙන සාදුනාදයක් පවත්වන්නට හැම දිනාටම උතුම් නිවන් පිණසම මේ දේශනාව උපනිශ්‍රයම වේවා. සුපත්. Thank you.